පවත්තන්න. දැන් මේ පින්වත්තුන් මේකට පෙඩි කාලයක් අපි පැහැදිලි කරපු අරමුණට යෙදෙන්න මහන්සි ගත්තා. ඒ කියන්නේ මෙතන කාරණා හතරයි ආකාර දෙකයි. කාරණා ආකාර දෙකයි. මේ දෙක විතරයි දැනගන්න. මොකද්ද අපි කලේ යුත්තේ? ලබාගත යුතු මොකක්ද? ওই දෙක විතරක් හිතේ තිබුණොත් මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කවදා හරි විසඳගත්තේ. වෙන මොනවා හරි හිතට ආවොත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකක්ද කරේ යුත්තේ? සබ්බපවපස්සා කරනවා. ඊගාවට කුසල කුසල සම්පදා ඊළඟට සත්‍ය පරියෝධපණ. ඒක සත්‍ය පරියෝධපණ දැනගන්න දැනගත්තේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. කුසලක් උපසම්පදා කියන එක දැනගත්තේ නැහැ කියන එක ප්‍රශ්නකුත් නෙමෙයි. හැබැයි සබ්බකාමස් සකලම් කියන්නේ මොකක්ද කියලා දැනගන්න නැතුව මෙතනින් ඉස්සරහට යන්න බැහැ. අපි කරන දේ මොකද්ද කියලා දැනගත් නැතුව යන්න බෑනේ. මොකද්ද සබ්බකාමස් සකලම් කොහොම වුණොත් සබ්බකාමස් සකලම් වෙන්නේ කියලා දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඒ හුස්ම ගැන අවධානය නොකඩවා වරද්දන්න නැතුව හිටියම විතරයි සබ්බපපස්ස කරන්න වෙන්නේ. පාද ගැන අවධානයෙන් යෙදිනකොට ඒ දේ කඩ කරන්නේ නැතුව ඇවිදීම තුලයි වෙන්නේ. තේරෙනව නේද? ඊට වැඩි කිසි දෙයක් හිතන්නේ. වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඔයගොල්ලෝ හිතන දේවල් කරන්න එපා. දැන් මේකේ තමන් මේ දේ ඉස්සරහට දියුණු වෙනවද නැද්ද කියන්න බුදුහාමුදුරුවෝ දෙනවා අනිත් පැත්තෙන් ධර්මය. මේ එතකොට වෙන කාගෙන්වත් මේ ධර්මය හොයන්න එපා. කරන්න ඕන දේ තියෙනවා තුන් ආකාරයයි. ලැබෙන්න ඕන එක හරියට කරොත් ප්‍රතිඵල හතරක්. එක සැරේ නෙමෙයි. තේරුණා නේද? මේක ඉවර වෙනකොට ප්‍රතිඵල හතරක්ම ලැබෙන්න ඕනේ. පටන් ගන්නකොට ටිකක් කල් පුරුදු වෙනකොට එකක් හරි ලැබෙනවා. දැන් ඒක ලැබුණා නම් අපි කරපු එක හරි කියන එකේ ඉන්නේ. ඒක එතකොට දැන් අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ අහලා තියෙන්නේ මොකක්ද එකක් අපි කරනවා. ඒක අපි දන්නේ නැහැ. තව කාගෙන් හරි අහගන්න ඕනේ මේක අපි කරපු එක හරිද කියලා. එහෙම නේද අපි භාවනා කරන්නේ. එහෙම භාවනා කරපු හින්දාමයි අපිට වැරදෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ එහෙම නේ බලන්නකෝ. දැන් මේ කාලේ හැටියට අපි කතාවල තියෙන්නේ කොහොමද? දැන් බණ කතා කියනකොට හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්. දැන් වැඩියෙන් තියෙන්නේ හාමුදුරුවන්ගේ කතානේ අපිට අහන්න. ගිහියන්ගේ කතාත් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගෙන් භාවනා ක්‍රමයක් අහගත්තා. වස් කාලයක් විතර කොහේ හරි ගිහින් භාවනා කරා. අවසානයේ තීරණය කරන්න කවුද මේ භාවනාව ඉවරයි කියලා. ඈ බුදුහාමුදුරුවෝ තීරණය කරන්නේ වෙන කවුරුවත් ගුරුවරයෙක්. ඈ කවුරු තීරණය කරන්නේ? අපි හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා. ලියගෙනවා. දැන් බලන්න කතාවල තියෙන්නේ ඒ හාමුදුරුවෝ නෑ එයා කියනවා පස්සේ මං ආවේ අනිත් කාරණයකටද ඒ කාරණේවත් එහෙමනේ දැන් බලන්න අපිට හැදිලා තියෙන පිස්සු. අපි භාවනාවක් කරනවා. ලෝකේ ඉන්න මිනිස්සු ටිකක් මැදි අපි මොකද්ද අපිට උනේ කියලා අහගන්න. තේරුණාද? නෑ. අපි රට පුරා ලෝකෙ පුරා ඇවිද්දොත් ඇවිදින්න භාවනා සම්බන්ධව මොකටද? මම හරි තැන දෙන්නේ කියලා තව කෙනෙක් කියලා අහගන්න. තේරෙන්නේ කාට හරි හිතෙනවා නම් මම හරිතැනද ඉන්නේ කියලා ඒ හිතෙන්නේම හරිතැන නැහැ. ධර්මයේ හරිතැන තේරෙන්නේ කී කෙනාට? ඔයගොල්ලන්ට හිතෙනවා නම් මම හරිතැනද ඉන්නේ කියලා ඒකනම ධර්මයේ නැහැ. තේරුණා නේද? එතකොට දැන් අපි ඕන්නේ කාගෙන්ම අහන්න. හැබැයි අපි ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. හේතුව තමයි දැන් හරිතැන මොකක්ද කියලා ඉගෙන ගන්න. තේරුණා නේද? දැන් ඉගෙනගෙන ඉවර වෙලා දැන් ඔයගොල්ලන්ට හරියටම තුනක් මා හතරක් මම කිව්වා. මෙන්න මේක හඳුනා ගන්න. හඳුනා ගන්න අපාරු වෙන්න පුළුවන්. ඒකට ඉගෙන ගන්න වෙයි. මොකද්ද පළවෙනි එක? කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ හොඳ තැනක්. ධර්මයේ. ඊළඟට හොඳ තැන තමයි ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා කියන එක. ඊළඟට හොඳ එක තමයි මනෝ සංචේතන ආහාර නිරුද්ධ වීම. ඊට පස්සේ අවසාන හොඳ වීම විඥාන ආහාර නිරුද්ධ වෙනවා. ඔය ආහාර හතර නිරුද්ධ වෙන වෙලාවක් තියද සිහි කල්පනාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දීපු ක්‍රමයකින් මේක නිරුද්ධ වෙන්න මේ හතරම නිරුද්ධ වෙන්න වෙන විදිහක් නෑ ඇත්තටම. එහෙම වුණා නම් බුදුහාමුදුරුවෝ කියන සත්‍ය තියෙන ඔය ආහාර හතර නිරුද්ධ වෙච්ච තැනයි. ඉතින් ඕක අහන්න යනවා නම් අපි හැමතැනම අපිට තේරුමක් නැත්නම් මේක ගැන ඇත්තටම අපි මොනවා කවුරු හරි කියන ඕන දෙයක් කරා. තේරෙනවා නේද? එතෙන්ට යන්න එපා. දැන් මේක Taman දැනුවත් වෙන්න. මෙන්න මෙහෙම දෙයක් කරන්න තියෙනවා. හැබැයි ගැටලු වෙන්න පුළුවන් දැන් මුලින්ම හඳුනා ගැනීම වල විඥාන ආහරණය. කබලින්කාර ආහරණ නිරුද්ධ වෙනවා කියන්නේ මේ වගේ ගුණයක් කියලා ඕකෙම තේරුම් ගන්න. ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා වුණොත් කාට හරි ඔය ධර්මය අහලා තිබුණොත් මෙන්න මේක තමයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි ටිකක් පුරුදු වෙනකොට. හැබැයි මනෝ සංචේතන ආහාරයි විඥාන ආහාරයි එහෙම ශ්‍රණිකෝ තේරුම් ගන්න අපහසු වීම. තෙන්දී අපි භාවිතා කරන්න ඕනේ අර මූල් දෙකට වුණා මූල් දෙක වුණා නම් මේකෙන් ඉති ටික වෙනවා කියන බුදුහාමුදුරගේ විශ්වාසය තියෙනවා. ඒක එහෙම කියලා බහුලීගත කරන්න ඕනේ භාවනාව. දැන් මෙහෙම ඉස්සරහට ගියොත් ඔයගොල්ලන්ට වරදින්න විදිහක් නෑ. තව කෙනෙකුට වරද ගන්න බැහැ. එහෙම නැතුව ගියොත් තව ඕන කෙනෙකුට ඔයගොල්ලෝ වරද්දලා වෙන පාරක ගෙනියන්න. අපි අහුවෙනවා. මොකද අපිට ඕමනාවක් තියෙනවා භාවනා කරන්න. අපි දන්නේ මොකද කරන්න ඕනේ. තේරුණා නේද? ඔය ප්‍රශ්නේ හැම වෙලෙම දැන් මේ සතිය තුලම ඔයගොල්ලෝ විසඳලා ගන්නද? එතකොට දැන් මං ගියා කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. භාවනාව ඉවර වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මොකක්ද ඉවර වෙන්නේ? භාවනාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න එක ඉවර කරගත්තාම. ඒක කරන්නේ කාට මිහිදලා ටික ටික නඩන්නේ. තේරුණානේ මම කියපු දේ තේරුණා දැන් මගෙන් ඉගෙන ගන්න වෙන්නේ මොකක්ද එහෙනම්? භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. එතකොට ඒකට අද දවසත් එහෙමයි අනිත් දවස් 12යි දැන් තියෙන මේ ඒකට අවශ්‍ය කරන හුඟක් જાති අපි ඔයගොල්ලන්ට දීලා යනවා. තව තවත් මේ දැනුවත් වෙන්න. හැබැයි මේ දැනුවත් වෙලා විශ්වාස කරනවා තමන්ගේ මත හෝ කල්ලිවාදී මත වලින් මේක ඉස්සරහට ගියන්න බෑ. තේරුණා නේද? අවුරු හරි කිව්වා කියලා බෑ. බුදුහාමුදුරනේ පූර්ණ සූත්‍රයකට අනුගතව මේක යන්න ඕනේ. එහෙම නැතුව මේ ෂෝට්කට් කියන මිනිස්සුන්ගේ ධර්මයේ ඒගොල්ලෝ අභිකා. තේරුණා නේද? ඒක ලේසියට අපිටත් ඒ ෂෝට්කට් එක හොඳ වෙනවා. මොකද ලේසියෙන් කරන්න පුළුවන්. ලේසියෙන් කරපු එකක් වෙන්නේ නැහැ මෙතන. මෙතන තියෙන්නේ ඇත්තටම බුදුහාඳුරු පෙන්වන්නේ මේ මේ ආහාරාකරණ නිරුද්ධ වෙනවා නම් යම් කිසි තැනකදී. නිරුද්ධ වෙන්න පුළුවන් ඒකායන මාර්ගයක්මයි තියෙන්නේ හතර. ඒ කියන්නේ විඥාන ආහාරය නිරුද්ධ වෙන ක්‍රම මේ ලෝකේ නැහැ. විඥානාහාරය නිරුද්ධ වෙන ක්‍රමයක් හොයාගත්තේ බුදුහාමුදුරුවෝ විතරමයි. තේරුණාද? තව එහෙම ක්‍රමයක් හොයාගත්ත නම් හොයාගන්නේ පසේ බුදුවරයන් වහන්සේ. ඒකවල උන්වහන්සේ සොයාගත්තට කාටවත් කියන්න බෑ. ඒ හින්දා මේක වෙනස් ජීවිත ලෝකයේ කවුරු හරි කියනවා නම් මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ මෙන්න මෙහෙමයි සත්‍ය දකින්නේ කියලා ඒ තන සත්‍යයක් නෑ. එතන තියෙන්නේ බොරු. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් මේකට ගැළපෙන විදිහට මේ ක්‍රියාමාර්ගයේ වෙනස් ආකාරයකින්. එතකොට ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒක ඉතින් හොයාගන්න වෙනවා. අපිට පහසු ඊට වැඩිය සරලව බුදුහාමුදුරුවෝ දීපු සරල ක්‍රමයක් එක්ක යනකොට අපිට පැටලෙන්න පුළුවන්. මේක හරිද වැරදිද කියලා පැහැදිලි සහගත වෙන්න අවශ්‍යයි. දැන් ඒකට තමයි සූදානම් මේ දැන් දැනුවත් වෙන්න කලින් තව දැන් ඔයගොල්ලන්ට තේරුණාද? දැන් පාද ගැන අවධානයෙන් ඉන්නකොට දැන් ටිකක් සක්මන් කරා නේද? ඒක සක්මන් කරනකොට ඔයගොල්ලෝ හිතෙන් සක්මන් භාවනාවදී හිතන්නේ නැහැ. නමුත් භාවනා කිරීම තුළ ඕනකම තියෙන මොකද්ද? මුලින්ම උවමනාව තියෙන්නේ ඔව් පාදකයට අවධානයෙන් ඉන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ. ඔව් සිහිය පිහිටවීම තමයි. සිහිය පිහිටවුවම මොකද වෙන්න ඕනේ අපිට? දැන් සිහිය පිහිටවන්නේ ශාරීරියේ එක තැනකට. ඔව් ශාරීරිය මහ ලොකුයි අපි. තේරුණා නේද? ඒ ශාරීරියේ පොඩි වර්ගඵල දෙකකට බුදුහාමුදුරුවෝ සිහිය කොටු කරනවා. මොකක්ද මේ වර්ග පළ දෙක? පතුල් දෙක. හැබැයි පතුල් දෙකේ හැම වෙලෙම පතුල් දෙකක් නෑ. එක පතුලකට ගන්නවා ඒ වර්තමාන. තේරුණානේ? එතකොට වම් කකුල පොළවේ වදින එක වම් කකුල පොළවේ වදින කියන්නේ මේ මොහොතේ වර්තමාන. ඒකට දකුණු කකුල පොළවේ නෑ. මතකයි නේද? එහෙම වෙන්න බෑනේ. දැන් ඇවිදිනවා වෙන්න නම් ඇවිදිනකොට අනිවාර්යෙන් වම් කකුල පොළවේ වැදිලා තියෙනකොට දකුණු කකුලවත් පොළවේ නැහැ. එහෙනම් පොළොවයි ශරීරය අතර සම්බන්ධයක් තියෙන වම් කකුලේ විතරයි. තේරුණාද? දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔයගොල්ලෝ දියුණු වෙනවා කියන්නේ ඔය වම් කකුලේ යටිපල්ල විතරක් ඉතුරු වෙලා ඔයගොල්ලන්ගේ ශරීරයේ අනිත් සියලු ශරීර කොටස් ටික ටික අත්හැරෙනවා. ඕක තමයි බුදුහාමුදුරන්ට ඕන. තේරුණානේ? නැතුව වෙන මැජික් ඔයගොල්ලෝ හිතාගෙන මේක වෙයි දැන් මොකක් මොකක් හරි වෙයි කියලා හිතුවට ඒක නේද බුදුහාමුදුරන්ට ඕනේ. ඒක අපිට ඕනේ. දැන් මුළු ශරීරයේ දැන් මොකද ඔයගොල්ලන්ට හිතු හිතු දැන් ශරීරය තේරෙනවා. තේරුණානේ? ඒවල ඉන්න විදිය තේරෙනවා, ඉඳගෙන ඉන්න එක තේරෙනවා, ඉන්න තැන තේරෙනවා. ඉස්සරහින් ඉන්නේ කවුද කියලා තේරෙනවා. මේ හැමතැනම තේරෙන්නේ මොනවද? Taman ශරීරය. දැන් ඔයගොල්ලෝ ඉස්සරහ බලාගෙන ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා මම. ආමුද්‍රෝ බණ කියනවා. ආමුද්‍රෝ බණ කියනවා කියන එකේ තේරුම මොකක්ද? ආමුද්‍රෝ බණ කියනවා මම මෙතන ඉන්නේ. කොහොමද ඔය කියන්නේ? දැන් එහෙනම් මාව පේනවනම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ පේනවා. ඔබ තමයි මේ දන්නේ. ඔයගොල්ලන්ට කපුටෙක් පේනවා නම් ඔය තමනුත් පේනවා. කාටද මෙල්ල තියෙන කන්නාව? මේක තමයි ගැඹුර. දැන් ඔයගොල්ලන්ට ඇස් දෙකට මාව පේනවා. ඒ පේන එකේ තුල තියෙන්නේ සංඥාවෙන් ඔයගොල්ලෝ අල්ලගෙන ඉවරයි තමයි. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නම් දැන් ඔතන ඉඳලා ආමුදුම මේ ඉස්සරහා මේ සුදු ඇක්‍රිල්ලක් දාපු පුටුවේ වාඩි වෙලා. ඒකේ තේරුම මොකක්ද? ආමුදුර සුදු ඇක්‍රිල්ලක් දාපු පුටුවේ වාඩි වෙලා ඉන්නා මම මෙතන බිම වාඩිලා. කොහොමද ඒක කියන්නේ? නෑ ඔයගොල්ලෝ ඇහින් කරලා දෙන්නේ මාව පෙන්වන එක තණ්හාවෙන් කරලා දෙන්නේ ශරීරය අල්ලගන්න. දැන් ඔන්න මේ ප්‍රශ්නේ විසඳන්න. යම්කට ප්‍රශ්නයක් විසඳන්න. තේරුණාද? ඔය ප්‍රශ්නේ විසඳුණාද නැද්ද කියලා දැන් ඒ සම්පූර්ණ විසඳුණා නෙමෙයි. මේ කරපොටිකේදී ඔහොම ගුණයකට දෙන්නේ නැද්ද කියලා බලන්න. සක්මන් කරනකොට. ටික ටික සක්මන් කරනකොට අපි දැන් මෙතන ගැටලුවක් වෙන්න පුළුවන් තව නිදහස. මොකද එක්කෙනා Tamanට බාධක වෙන විදිහට යමක් කරන්න පුළුවන් නේද? දැන් අපි වෘද්ධක් විදිහට මේ පුහුණු වෙන්නනේ හදන්නේ. නමුත් නිවසේ එහෙම කවුරුවක් නැති වෙලාවක මේ දේ කරනකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලා ගින් කුටුව පේනවා. කුටුව එතන තියෙනවා නම් මම මෙතන. තේරෙනවනේ? ඊට කුටුව පේනවා කියන්නේ අපේ පේන්නේ ඇහැට තමන් ළඟ තියෙන තණ්හාවෙන් අල්ලන්නේ තමාගේ ශරීරය. තේරෙනවනේ? ඕනෝක තමයි කබලින්කාර ආශ්‍රය. අරගෙන ශාරීරික කියන සංස්කාරය හදනවා. දැන් ටික ටික සක්මන් කරනකොට මොකද වෙන්නේ? අර පේන එක ගණන් ගන්න නැතුව. පේන්නේ නැතුව නෙමෙයි. පේනුණත් එකයි නැතත් එකයි. තේරෙනව නේද? ප්‍රතිචාර අඩු වෙවි අඩු වෙවි යනවා. ඒ කියන්නේ ඒ ගානට ඔයගොල්ලන්ගේ තණ්හාව පරිණතයේ තීදිච්ච ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක තමයි කබලින්කාරහම නිරුද්ධ වෙන්නේ. දැන් සක්මන් කරනකොටත් කොහොමයි ඇස් දෙක පියාගෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට දැන් මම හිතන්නේ දෙකම උත්සාහ ගත්තානේ උත්සාහ ගන්නකොට මේක බැරි අපිට බැරි වෙන්න හේතුවක් බුදුහාමුදුරු දේශනා කරා. එක දිගට ඒක කරන්න බෑ. මේක දිගට කරා නම් දැන් පටන් ගන්න එක තව කරනෝනේ අපි. තේරුණා නේද? දැන් එහෙම නැති වුණා දැන් බණ කියන හින්දා නැවැත්තුවා කියන්නකො බණ නැවැත්තුවට පස්සේ වත් කරන්න ගියා කිව්වොත් ඒත් බෑනේ. ඒ බැරි බව අපේම වැරද්දක්මයි. එන අපි ළඟ තියෙන බාධකයක් අපිට බාධා කරනවා මේක. මෙන්න මේ බාධකේ හඳුනගන්න. ඒක දන්න. තේරුණා නේද? මේ බාධකේ හඳුනගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් ඔයගොල්ලෝ රවට්ටන්න. බුදුහාමුදුරුව කියන බාධකය මොකද්ද කියලා අපි හරියට හඳුනාගත්තේ නැත්නම් රටේ මිනිස්සු ඔයගොල්ලන්ට කියා දෙනවා බොරු බාධක ටික. ඒක පිළිගන්න වෙනවා ඔයගොල්ලන්ට. ඒ පිළිගන්න වෙන්නේ ධර්මයේ දන්නේ නැති හින්දා. තේරුණාද? එහෙනම් බාධකය හඳුනා ගන්න ඕනේ. මොකද්ද මේ අපිට මේ වගේ දෙයක හිත එක තැන් කරගෙන ඉන්න බැරි බාධකය? මේක බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ කොමක්ද? බුදුහාමුදුරුවෝ මේ බාධකෙක් නම් කරන්නේ බාධකයා හඳුන්වන්නේ කොහොමද? බාධකයේ බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ නීවරණ කියලා. පංච නීවරණ. ඒකට පංච නීවරණ මොනවද? හඳුන්වන අපි ඔයගොල්ලෝ හැමදෙනාම දන්නා පංච නීවරණ නම් කරන්නේ. කොහොමද ඒවා නම් කරන්නේ? ඔව් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද දසු කුච්ච ඉතිවිච්ඡ නෑ ඔක කොහොමද කාමච්ඡන්දය ඔයගොල්ලන්ගේ භාවනාව නැවැත්තුවා ඔය සතියෙන් ඉඳ පුරුදු වෙන එක සක්මන් කරන එක නැවැත්තියගේ කාමච්ඡන්දය ව්‍යාපාදයටත් ඔය සක්මන නැවැත්තිය ඉඳගෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්න එක කාමච්ඡන්දයට නැවැත්තියයි ව්‍යාපාදයටත් ඕනනම් නැවැත්තිය. හීන මිද්දයටත් නැවැත්තිය. උද්දච්ච කුක්කුච්චයටත් නැවැත්තිය. මිචිකිච්ඡාවටත් නැවැත්තිය. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලෝ මේ අද දවසේ කරපු මේ කෙටි කාලේ භාවනාවේදී එක පාදගෙන අවධානයේ වම හෝ දකුණ එකක් මග හැරුණාද ඒ මග හැරුණේ ওই බාධකයක් හින්දාමයි. ওই පහින් එකයි. තේරෙනවනේ වෙන පාතක ඉන්නේ නැහැ ඔයගොල්ලන්ට වෙන කිසිම දෙයක් දෙන්න පුළුවන් නෑ මට නම් මේක නැවත් අපිට වෙන්නේ වෙන එක මම මේක බහව සක්මන නැවැත්ටි අහවලා ආපු ඉඳලා කියන්නේ අපි කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම දෙන්නේ අහවලා ආපු ඉඳලා නවතින්නේ ඉස්සරහම අහවලා ආපු ඉඳලා නවතුනේ කියලා අපිට පේනවා නමුත් නැවතුනේ භාවනාව ඔය පහෙන් හිටියා ඔයගොල්ලන්ගේ භාවනාව නැවතුනේ ඔය කියන නීවරණ ධර්ම පහෙන් එකකින්මයි. නමුත් නීවරණ ධර්මයක් අපිට පේන්නේ නැහැ, පේන්නේ අහවලේ. තේරුණා නේද? අන්න ඒක අපේ ධර්මයේ තියෙන දැන් ධර්ම දැනුමේ තියෙන අන්න. මේක හදා ගන්න මෙන්නවා ටික ටික. ඊට කොහොමද හදන්නේ බලමු. දැන් කාම ඡන්දය විසින් හෝ ව්‍යාපාදයේ විසින් ඔයගොල්ලන්ගේ භාවනා අරමුණ නැති කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් මෙන්න මෙහෙම ඕකට ප්‍රායෝගික දෙයක් මම කියනවා නම් මේක ඔයගොල්ලෝ දන්නේ උදාහරණයකට දෙන්න. මෙතන වැඩි හරියක් ඉන්නේ අම්මලා හා තාත්තා. ඒතර පුංචි ළමයි පොඩි කාලේ නරෝලා නේද? දැන් ළමයේ අඬනවා. එතකොට ඔයගොල්ලෝ කරන්නේ දැන් අඬන ළමයා අඬන්න නැතුව තියාගන්න. ඔව් මොනෝහාරි දැන් ළමයා අතීතේ මොනවද කැමති? කැමති එකේ ඒවා දෙන්න. දැන් පළක් කියලා එක දෙයක් දෙනවට කවන්න. වැඩි ඉන්නවා. තව දෙයක් දෙනවා. කොහොම කරනවනේ? කරලා කරලා පළක් කියලාට හරි වෙනවා. ටිකක් වෙලා දෙනකොට එකක් එයාට කැමති වෙලා අනනවා. සමහර ඒවා ළමයට දෙනකොට තව වැඩියෙන් අනනවා. ඉසි කරලත් දානවා. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ අපි ඔක්කොම එක අම්මා කෙනෙක්ගේ දරුවෝ. දැන් ඔයගොල්ලෝ අම්මලා වෙලා දරුවෝ නැලෙව්වා. මේ ලෝකයේ මේ විශ්වයේ ඉන්න සියලුම සත්වය එක අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවා. ඒ අම්මත් ඕකමයි අපිට කරන්නේ. තේරුණානේ? ඒ අම්මා තණ්හාවයි. ඒ අම්මා හදලා තියෙනවා අපිට දෙන්න ගොඩාක් යාළුවා. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ සක්මනේ ඇවිදගෙන යනවා. මොකද්ද දැන් බුදුහාමුදුරුවෝ දෙන්නේ මොකද්ද උපදේශය? ඔයගොල්ලන්ට වම් කකුල පොළවේ වදිනකොට ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. දකුණු කකුල පොළවේ වදිනකොට ඔව් ඒ බුදුහාමුදුරුවෝ දෙන්නේ සංසාරය යහපත් කරන්න වැඩක් නේ. සංසාර විමුක්තිය. ඔයගොල්ලන්ගේ අම්මා ඉන්නේ එකට නෙවෙයි. සංසාරේ පවත්වගෙන යන. තේරුණා නේද? අම්මගේ මේ සංසාරයේ තියෙනවා මුගා සෙල්ලම් බඩු. ඒ සෙල්ලම් බඩු එකෙන් එකක් ගානේ දෙනවා අර මේ ළමයා අඬනවා කියලා දැන්. දැන් ඔයගොල්ලෝ අඬනවා වගේ පේන රණ්ණාවට අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රගුණ වෙනවා. තේරෙනවා නේද? දැන් ඔයගොල්ලෝ අඬනවා කියලා තණ්හාව හිතන්නේ. මෙයාට මොනවා හරි අවශ්‍ය දෙයක් ලැබිලා නැහැ මේ මේ සංසාරේ හොඳ දෙයක් ලැබිලා නැහැ. ඉතින් දෙන්න. හැම වෙලෙම දෙන්න. තේරෙනවා නේද? දෙන්නේ කොහෙද? ඇහෙන් දෙනවා ටිකක්. ඔය පේන පේන පේන ටික පෙන්නවා. දැන් පුටුවක් පේනවා. නෑ ඒ සතියින් ඉන්නවා. පුටුව බලනවා කියලා සතිය ගැදින්නේ. තව ටිකක් කියලා යනකොට තව කවුරු හරි එනවා. ඒත් භාවනා කරනවා කියලා රද්ද නැතුව කරගෙන යනවා. ඊට පස්සේ තව ටිකක් වෙලා යනකොට මේ එනවා තව කෙනෙක් නෑ ඔය එක ගොඩට ඉන්නේ ඔයගොල්ලෝමනේ දැන් නමුත් ඔය ඊගාවට එන කෙනා ඔයගොල්ලන්ගේ එක්ක හිතවතේ නැත්නම් පේන්න බැරි කෙනෙක් දැන් දෙන්නයි ඉන්න පුළුවන් එක්තරා තරහකාරී කෙනෙක් අමනාප කෙනෙක් නැත්නම් හිතවතේ දැන් හිතවතේ කාවම මොකද වෙන්නේ අර සතිය කඩාගෙන කාමච්ඡන්දය අර හිතවච්චම හදන්නේ තේරුණානේ. එතකොට අකමැති දෙයක් නම් පෙනුනේ හෝ ඇහුනේ හෝ දැක්කේ හෝ පුජ්‍යලයා හෝ මොකද වෙන්නේ? ව්‍යාපාදය ඒකට අකමැත්ත ප්‍රකාශ කරන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ කියා දීපු සතිය පවත්තන එක කඩාලා. මොනකම තමයි මේක වෙන්නේ. තේරුණානේ? දැන් මේ දෙකෙන් බේරුණා කියන්නකො. ඔයගොල්ලන්ට කැමැතිව ගණන් ගන්න. ප්‍රේමතියව ගණන් ගන්න නැතුව ඒ බුදුහාමුදුර කෙරෙහි ගෞරවයෙන් ඔය භාවනා කරගෙන යන්න. ඒකට කාම ඡන්දයෙන් ඔයගොල්ලන්ට දෙයක් කරන්න බෑ. තණ්හාවට මොකක් කරන්න බෑ. ඔයගොල්ලෝ කාම ඡන්දයට නතු වෙන්නේ නැහැ. මොන දේ පෙන්වුවත් ඒ අර වැඩිම කරනවා. මොන දේ අහුණත් ඒ වැඩි ඒකම කරනවා. තේරුණා නේද? මොන දේ හිතුණා. දැන් හිතෙන්න පුළුවන් නේ. ගෙදර ගැන මතක් වෙනවා. මේ ඔක්කොම මේ එක දිගට එක වැල විදියට දෙනවා අපිට. එනවානේ ඒ මොනවා හිතුණා මොනවා කල්පනා වුණත් බුදුහාමුදුරුවෝ කරේ ගෞරවේ අර පාද ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට නරක දේවල් හිතුනොත් වෙනතරම් නරකට අනුව ව්‍යාපාදී කටයුතු කරනවා. ව්‍යාපාදයට අහු වෙනවා බාධකයක් විදියට. හොඳ නම් කාමච්ඡන්දේ කරුණා. ඔය දෙක අහු නෑ කියන්නකො. ඔයගොල්ලෝ දැන් අද දවසේ කී දෙනෙක් අත්දැක්කද? සක්මා කරනකොට ඔන්න තුන්වෙනියයි. මේ යම්කිසි විදිහක ඔයගොල්ලෝ අර බාධක දෙය ගණන් ගන්න නැතුව කරොත් මොකද්ද බාධක දෙය? කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි ඒ කියන්නේ එනේන අරමුණ ඔයගොල්ලෝ ආස වෙන්නේ නැහැ. අකමැති වෙන්නේ. තේරුණා නේද? මධ්‍යස්තව ඊට වැඩිය ලොකුයි කියලා හිතලා භාවනාව කරගෙන යනවා. කරගෙන යනකොට තුන්වෙනි බාධකයේ යනවා තණ්හාව. ඒ තණ්හාව තුන්වෙනි බාධකයේ ඔහොම යන්නේ. නිදිමතා. තේරුණා නේද? දැන් නිදිමත එනවා. ඉඳගෙන භාවනා කරත් එකයි. ඔව්. ඉඳගෙන භාවනා කරත් එකයි. ලෝකේ වටේ කට්ටිය කරත් යාදු වෙහි යටිපයි බලන්නකො මේකේ පෑන් සක්මන් කළා මොකද වෙන්නේ කියන වෙනස් යාදු මොකද කට්ටිය කරත් යාදුවේ පහින් යනකොට මොකද්ද තියෙන්නේ ආහාර දෙනවා කාමච්ඡන්දය ව්‍යාපාදය හොඳට වැඩ කර කර අර අරමුණින් අරමුණ ඔය කියෝන ටිකේ දකින්නේ නැහැ. මතක් කරන්නේ නැහැ. අරව පෝෂණය. නීවරණ පෝෂණය. තේරුණානේ? දැන් ඔකට විරුද්ධ දෙයක් නේ මේ බුදුහාමුදුරු දීලා තියෙන්නේ. දැන් මේ දේ කරනකොට තුන්වෙනි මායя දෙනවා. මේ මාරය. කාමච්ඡන්දය පළවෙනි මාරය. දෙවෙනි මාරය ව්‍යාපාරේ. තුන්වෙනි මාරය යන තීන විද්‍ය දෙනවා. තීන විද්‍යෙන් ඔයගොල්ලෝ වැටෙනවා හුඟක් අය. තේරුණානේ? දැන් හැබැයි තීන විද්‍ය මෙතන තියෙන්නේ මේ නීවරණ හත් පහ තීන විද්‍යේ මැද. කාමච්ඡන්දේ මුල. ඊළඟට ව්‍යාපාරේ. තීන විද්‍යට අනිත් පැත්තෙන් තියෙන්නේ මොනවද? උද්දච්ච කුක්කුච්චයයි දැන් කාම ලෝකයේ අයිතිකාරය ඔය පහ දෙනා. ඔයගොල්ලෝ ඉන්නේ කාම ලෝකේ නම් මේ නීවරණ පහට අනුව තමයි ජීවත් වෙන්න ඕනේ. මේ නීවරණ නැත්නම් කාම ලෝකයක් නැහැ. තේරුණා නේද? දැන් අපිට තියෙනවා මෙහෙම අමාරුවක් නේද? කාම ලෝකේ ජීවත් වෙන්න ඕනේ මේ මිනිස්සු වගේ. බෞද්ධයෝ වගේ රටපාන්නක්. තේරුණා නේද? නීවරණ ටික නෑ කියන්නේ. මොන තරම් වීදුවක්ද කියලා බලන්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර විකෘති කරනවද? දැන් කාම ලෝකයේ තියෙන නීවරණ හින්දා අපි කියන්නේ නීවරණ නැතුව අපිට මල් පූජා කරන්න. ගෙදර ජීවත් වුණේ. ගෙදරක් කොහෙන්ද නීවරණ නැතුව? තේරුණානේ ඇඳුම් ඇඳයි. අපි මේ ඇඳුම් ඩිසයින් ගහන්නේ අපි නෑනේ අපි බොහොම ශ්‍රද්ධාවන්තව මේව කරන්නේ. එහෙම එකක් නෑ. ඒක නෑ කියලා දැනගන්න. නීවරණින්ද තමයි නීවරණ. තේරුණා නේද? ඇඳුම් නැතුව ඉන්න කියන එක නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ. ඊට වැඩිය මේ ධර්මයේ තේරුම් ගත්තම ඇති. නැතුව මේ බොරුවට මේවැ අපි ළඟ තියෙනවා අහවලා ළඟ නෑ. එහෙනම් අහවලා ළඟ තියෙනවා මම ළඟ නෑ කියන්නේ රඟපෑ. තේරුණා නේද? නීවරණ නැත්නම් ඔයගොල්ලෝ බ්‍රහ්මයි. බ්‍රහ්මියෝ තමයි නීවරණ නැති අය. මනුස්ස ලෝකේ ඉන්න සියල්ලම නීවරණ නැත්නම් මිනිසෙක් වෙන්න බෑ. තේරුණා නේද? නීවරණ නැත්නම් තිරිසනෙක් වෙන්න බෑ. නීවරණ නැත්නම් දෙවියෙක් වෙන්න බෑ. මේගොල්ලන්ගේ කාම ලෝකයේ එහෙනම් බලපෑම රජුරෝ නැත්නම් සමස්ත කාම ලෝකයේ පාලකයා නීවරණයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා දැන් බුදුහාමුදුරුව මේ දෙක ගොඩනගා තියෙන විදිහට අපිට මේකේ සයිද්ධාන්තික නැත්නම් ශාස්ත්‍රීය මට්ටමින් දෙයක් ඉගෙන ගන්න වෙනවා භාවනාව සාර්ථක කරගන්න. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකට පිටිපස්සේ තියෙන මැද තියෙන්නේ තීන මිද්දය. දැන් තීන මිද්දයට අනිත් පැත්තේ තියෙන්නේ උද්දච්ච කුක්කුච්චයි පිටිවිච්ච. දැන් ඔන්න ඔයගොල්ලන්ට මම ඔයගොල්ලන්ට කියා දෙනවා මේ වෙලාවේ ඔයගොල්ලෝ මේ විදිහට බණ මේ බණ අහන එක හොඳයි කියලා. තේරුණා නේද? අපේ ධර්මයේ විදිහට වෙන දේශනයක් අහනවට වැඩිය බණ ඇහෙන එක හොඳයි. ඒ කියන්නේ බණ අහපුවම වෙන්නේ මොකද්ද? මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ එක්කම මේ බණහනකොට ශ්‍රද්ධාවන්තව බණහනකොට තියෙන සුවිශේෂීත්වය. ඒ සුවිශේෂීත්වය තමයි කාම ඡන්දහා ව්‍යාපාද කියන නීවරණ වලට ඉඩ කඩන. තේරුණානේ? ඒ ඔයගොල්ලෝ බණහනකොට විතරක් නෙමෙයි ආමිෂ පින්කම් සියල්ලගේම ඕක වෙනවා. එහෙනම් ආමිෂ පින්කම් ගොඩනැගිලා තියෙන්නේ මේ නීවරණ දෙක ඉවත් කරා. යෙදීම් අඩු කරා. මොනවද ඒවා කාමච්ඡන්දයයි ව්‍යාපාදේ අඩු කරනවා දැන් හොඳටම ඔයගොල්ලන්ගේ අඩු තේරුණා නේද නමුත් දැන් බනහන්න බෑ මෙහෙම කාමලෝකේ ජීවත් වෙන්න බෑ මේ නීවරණ පහෙන් එකක්වත් නැතුව එකක් හරි වැඩ කරන්න තේරුණා නේද දැන් ඔන්න අපිට ගිය හැකි ධර්මයේ බණ භාවනාදී වෙන දේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මම මේ කියන සිද්ධාන්තේ හරියට තේරුම් ගත්තොත්. හරියට තේරුම් ගත්තොත් භාවනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ බණ අහනවා. බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්නේ. ඒ කියන්නේ මේ අහන බණ කෙරෙහි මේ කතාව ධර්ම සාකච්ඡාව කෙරෙහි ඔයගොල්ලන්ගේ බහො කියන්නේ බොහෝ වෙලාවට බහුතර වෙලාවක මේ බණ අහන්නේ වෙලාව ගත්තොත් ඒ වෙලාවේ කාමච්ඡන්දය මේ අරමුණ හරහා ඉදින්නේ. ව්‍යාපාදේ විඳින්නේ නැහැ. තේරුණාද? දැන් තීන විද්‍යාවේ දුරනා බණහන්නත් බෑ. කියන්නේ දැන් ඔන්න එහෙනම් බණ අහනවා අහන පිළිසගේ ඔක්කොමල ගත්තොත් පේන්නේ නැහැ කවුරුවත්. ආ කවුරුත් මට පේන්නේ නැහැ. තීන විද්‍යාවට අහු වුණා. තීන විද්‍යාවට අහු වුණා නම් නිින්ද ගියා. බණ අහන්න බෑ. හැමෝම බණ අහනවා. එහෙනම් මේ වෙලාවේ තියෙන පොදු ලක්ෂණය මොකක්ද? මේ වෙලාවේ තියෙන පොදු ලක්ෂණ එකක් තමයි කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්‍ය කියන නීවරණ මනසේ යෙදෙනවා අපි. දැන් නීවරණ වලින් ඉතුරු වෙන්න ඕන දෙකයි. තේරෙන ඒ ටිකක් නැති වුණොත් මොකද වෙන්නේ? බ්‍රහ්ම වෙනවා. මනසේ කියලා ගන්නවනේ දැන්. එහෙනම් බොරුවට බ්‍රහ්ම වෙන්න යන්නේ. කවුදේ නැතුව බ්‍රහ්ම වෙනවා. කාමලෝකේ නැති වෙන්න එපා මේක කාමාවචර සත්‍ය ඉක්මවන්න එපා. නීවරණ පහම නැති වුණොත් වෙන්නේ ඕක. එහෙනම් බණහන්න මොන නීවරණ දෙකද දාලා? බුද්ධච්ච කොට්ටයයි කියලා. නොසන්සුන් භාවය ආසකේ නැත්නම් අහන බණක් නෑ. තේරුණානේ? ඔයගොල්ලන්ගේ සියලු අධ්‍යාපන සහතික ටික උපාධි සහතික ටික අයිතිකාරය ඔන්නේ දෙන්නේ. කවුද? උද්දච්ච කුච්චයයි ආ ලෝකෙ දියුණු දියුණු කරන්න ගවුන තුන්වෙනි දේ උද්දච්ච කුච්චයයි ඔව් සැකයයි නොසන්සුන් භාව සැකය හා නොසන්සුන් භාවයෙන් හිතන්න දියුණුවන්නේ නව නිස්පාදනයක් අලුත් සොයාගැනීමක් එහෙනම් අපි මේ මිනිස්සයා දියුණු වෙනවා සත්‍යය දියුණු වෙනවා කියන්නේ කර්මයක් පුදුමයක් නෙමෙයි මොකද්ද මේකට කාරක හේතුව අපි ළඟ තියෙන බුද්ධත්ව කුත්‍යයි මුතිකිච්ඡාවයි හේතුව ඇත්තද කියලා බලන්න ඔයගොල්ලන්ටම නිකන් හිතයි ඔයගොල්ලෝ ළඟ උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාවයි කියන මොනුස්සෙ ඒක හින්දා අපි අපිට තියෙනවා අලුත් නිෂ්පාදන ගොඩක් තේරුණාද දැන් මේ වගේ ගොඩ නැගිලි ඇදිලා තියෙන්නේ දැනට අවුරුදු 100කට විනාඩි 100කට ඉස්සෙල්ලා හදපු ගොඩ නැගිල්ලට මෙච්චර අලුත් දේවල් නැහැ කවුද හිමි මිනිස්සු ඒ මිනිස්සු මොනවද ඒකට බාධා කරන්නේ අයතෝ අපි නම් කියන්නේ එයාගේ දැනුම එහෙනම් ධර්මයේ අයිතිකාරය තමයි ඔය ඔය දේ. තේරුණාද? ඔයගොල්ලන්ගේ දැනුම් වල අයිතිකාරය ඔය දෙන්න. උද්දච්ච කුක්කුච්චයයි අලුත් නිෂ්පාදනයක අයිතිකාරය මෙයයි. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ බනහන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න නෙමෙයි. දන්න දෙයක්ම ඉගෙන ගන්නද මේ බනහන්න ඕනකම. දන්නවා නම් ඉගෙන ගන්න දෙයක් නැහැ. නමුත් මේ ඉගෙන ගන්න යන්නේ ඉගෙන ගන්න යන්නේ මොකද්ද වෙනසක් තියෙනවා. ඔය මොන විශ්වවිද්‍යාලවලත් ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙන ගන්න මොනවද? සංසාරයක් හදන විදිහ. තේරෙනවද? බුදුහාමුදුරන්ගේ දෙයක් අපි ඉගෙන ගන්නකොට එතනත් අධ්‍යාපනයක් තියෙනවා. හැබැයි ඒකේ උගන්වන්නේ සංසාරයෙන් නැති කරන දෙකක් නේද? එහෙනම් අපේ දැනුමයි අයිතිකාරය උද්දච්ච කුච්චය විචිකිච්ඡා. එතකොට මේක ඇත්තද කියලා බැලිය යකි මේ නීවරණ පහම නැති. සත්‍යය කියන්නේ කවුද? බ්‍රහ්ම. බ්‍රහ්මගේ ලෝකය. දැන් බ්‍රහ්ම ලෝකයේ අපි කියන වගේ අලුත් හොයා ගැනීම කියද? අහලවත් කියද? ග්‍රාමයාන්ට ගෙවල් කීයද? පරණ ගෙවල් වලට වැඩි දැන් අලුත් ගෙවල් කීයද? ග්‍රාම්‍ය වාහන අලුතෙන් හදනවද? ග්‍රාම්‍යයන්ට අලුත් ආහාර ඕනද? ග්‍රාම්‍යයන්ට අලුත් ඇඳුම් පැළඳුම් විලාසිතා ඕනද? මොකද මේ ඔක්කොම එහෙනම් අපිට මේ ලෝකයේ තියෙන අලුත් දේවල් ආවේ කොහෙන්ද? මේ නීවරණ. ඒ නීවරණ නැති තැන අලුත් දෙයක්. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුව පෙන්නන නීවරණ නැතර දැන සතිය. දැන් අපිට මේ අලුත් දේ ඔක්කොම යනවා දීලා තියෙන්නේ නීවරණ. මේක කොටස් දෙකකට බෙදෙනවා. උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාවයි විසින් අලුත් දේවල් හොයන. නිස්පාදනය කරන. කාමච්ඡන්දය ව්‍යාපාදයයි අලුත් දේවල් ඉල්ල. එන ලෝකේ හැදෙන්නේ ඉල්ලුම සැපයීම. ඔන්න ඉල්ලුමේ සැපයීමේ කාරකය දෙන්න. තේරුණානේ? නිදිමත මේකට හවුන්නේ. එයාත් මැද ඉන්නේ. නිදිමතට ඔය එකක් හවුන්නේ. ඉල්ලුමක් නෑ සැපයීමක්. තේරුණානේ? සමස්ත ලෝකයේ හදලා තියෙන්නේ ඉල්ලුම නම් කාමච්ඡන්දයයි කියලා. ඒකේ ප්‍රතිඵලගාමී ගොඩනැගි. තේරුණාද? අපි ඉන්නවා. කවුද අපිට ඉල්ලන්න මෙහෙම ඉඩ දුන්නේ කොහොමද? අපේ තියෙන කාමච්ඡන්දයයි. ඒ ඉල්ලුමට සැකවුමක් හදන්නේ අපි වගේ මිනිස්සුයෝ. ඔව් උද්දච්ච කුක්කුච්චයයි විවිධයි. හැබැයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගෙවනවලදී මේ ප්‍රශ්නේ එනවා. දැන් ඕනෑම මහත්යයි ඉන්නවා ගෙදර. මහත්යාගේ ජීවිත රටාව මෙවන් අලුත් නිෂ්පාදනය වෙලා මහත්යාගේ වැඩියෙන් තියෙන්නේ මොනවද මේ වර්ණ දෙක? එහෙම මහත්තුරු පේන්න බෑ නෝන්ලා. එහෙම පේන්න බැරුව මොනවද කියන්නේ? අපේ මහත්යාට කිසි දෙයක් ඕනේ. ඊවල් දරුවා ගැන හොයන්නේ නැහැ. දරුවෝ ගැන හොයන්නේ නැහැ. අධ්‍යාපනය ගැන හොයන්නේ නැහැ. හැමදාම මොනවද වැඩ? මොනවද මේ වැඩි? ඔය. තේරුණාද? ගරු විද්‍යාඥයෙක් පරේෂකයෙක් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. ඒක විද්‍යාඥයෙක් හෝ පරේෂකයෙක්ගේ වැඩිපුර ඉදිරිය තියෙන නීවරණ දෙක මොකක්ද? එතකොට ගෙවල් දොරවල් ඒ වගේ දේවල් දූ දරුවෝ විනමුදල් ඇඳුම් පැළඳුම් හොයන කෙනාගේ තියෙන්නේ. ආන්න මේ ගැටුම තමයි වෙන්නේ. තේරුණා නේද? දැන් ඔය ගැටුම තමයි සංසාර ගැටුම. දැන් මේක විසඳන එක තමයි මේ බුදුහාමුදුරුව කරන්නේ. නැතුව අන්තෝ ජටා බහි ජටා කියන්නේ ඔය ගැටුමයි. තේරුණා නේද? ඔය ගැටුම විසඳන්න යනවා මිස ඔයගොල්ලන්ට ඕනේ විකාර කරන්න බෑ මේක. කරලා වෙන්නේ නැහැ. ආයේ මේ නීවරණ ටිකට පෝර දෙන්න. මෙන්න මතවාදයි. දැන් මේක මේ સિદ્ધාන්තයේ වෙන එකක් කියලා දැනගන්න. එහෙම දැනගෙන නිකන් රඟපාන්න එපා මේ නීවරණ අපි ළඟ නැහැ කියලා. එන්නේ ඒක කරන්න යන්නේ. තියනවා කියලා දැනගෙන. තියනවා කියලා දැනගෙන තියෙන එක නැති කරන්නේ මෙහෙමයි කියලා දැනගන්න. එතකොට බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් තියෙන එක නැති කර හැකි ඕන වෙලාවට අනික් වෙලාවට ඒ තියෙන එකේ වැඩ ගන්න. දැන් ඕකනේ බුදුහාමුදුරුවෝ දෙන ක්‍රමේ දැන් ඔයගොල්ලෝ විසින් කරන්නේ නෑ තියනකොට නෑ කියලා හඟපාන. තේරෙනවද? ඒකෙන් මේක විසඳෙන්නේ දැන් මෙතන බලපාන්නේ භාවනාදී මෙන්න මේක විශේෂයෙන්ම දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඔයගොල්ලන්ට නිදිමත නැහැ. නිදිමත නැති හේතුව මේ බණ අහන හින්දා. බණ අහන්න එහෙනම් නීවරණ දෙකක් උදව් වෙනවා. උද්දච්ච කුක්කුච්චයයි පිටිනිච්චාවයි. එහෙනම් තව ටිකක් බඩ කිව්වම නිින්ද යන්නේ ඇයි? එහෙනම් තිසඳන්න එපා කියන්නේ. දැන් ඕනනම් තව දිගටම මට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොන හරි විකාරයක් කියවුවෝ අග මුල නැතුව මොකද වෙන්නේ? නිින්ද යනවා. එහෙනම් නිදි නිදිමත මැද හිටියට මෙයාට බලයක් එන්නේ අනික් නීවරණ හතරම ඇති වුණාම. ඔන්න පොයින්ට් එක. ඒ මේක ස්වභාව ධර්මයේ තියෙන රහසක්. තීන විද්‍යට බලය එන්නේ උද්දච්ච කුක්කුච්චනේ ඉස්සෙල්ලාම නැති වෙන්න ඕනේ කාමච්ඡන්දය බලපෑම නැති වෙන්න ඕනේ ව්‍යාපාදයේ බලපෑම නැති වෙන්න ඕනේ උද්දච්ච කුක්කුච්චේ බලපෑමක් නැති වෙන්න ඕනේ අන්න නීවරණ හතරක් යටපත් වුණොත් තමයි ඉදිමත ඉන්නේ ඕක වටිනවා ඒවයි ඔතනයි ධර්මයේදී ඔතනමයි ධර්මයේ තියෙන්නේ හොඳට මේක දැනගන්න ඕනේ මෙතෙන් තමයි බුදුහාමුදුරුවෝ හරියට පිටට ගහන්නේ. මෙතෙන්ට ගහන්නමයි මේ භාවනාව හදන්නේ. තේරුණා නේද? එහෙනම් මේක වටිනම ධර්මයේ විකාරණ නෙවෙයි ධර්මය. අපි ළඟ ක්‍රියාත්මක වෙන එකයි ධර්මය. එහෙනම් මෙච්චර කල් ඔයගොල්ලන්ට නිින්ද ගිය නිින්ද යන්න ආසන්න මොහොතේදී මොකද වෙන්නේ? නිින්ද ගිහිල්ලත් නෑ පියවිත් නෑ. දැන් භාවනා කරන වෙලාව නෙවෙයි මං අහන්නේ. ගෙදර දොමේ හැමදාම නිදාගන්න කියනවනේ නිදි කිරා වැටලා කියනවනේ. ඔය හැමතැනදීම මොකක්ද වෙලා? ඔව් ඒක විතරක් න ะ නීවරණ හතරක් යටපත් වෙනවා. බලය ඇවිදින්නලා ආ දැන් හරි. දැන් මම අහනවා මෙහෙම දෙයක්. එවැනි තත්ත්වයක අපි ගෙවලා තියෙනවන ඕන තරම් ආය අහලා බලන්න දෙයක් නැහැ. අර කිමින්ලා මෙහෙමයි මේ කිමින්මයි යන දෙයක් නැහැ. හැම ස්ථානම පොදු වේ. තේරුණා නේද? ඕන තරම් ওই අවස්ථා පහු කරලා ඇති. අදත් ඇති, ඊයේත් ඇති, පෙරේදත් ඇති. මොකද නිදා ගන්නට පෙර ඕක වෙනවා. දැන් මං අහනවා දැන් ඔයගොල්ලන්ට එහෙම තීන මිත්‍යයට බලය ආපුවම තමයි නිදි කිරා වැටෙනවා. හෝ නිදි මත දැනෙනවා. එතකොට සීතල්පනාව අඩු වගේ නේද? පියවි තත්ත්වයක් නැහැ. නිදිත් නෑ මතකත් නෑ කල්පනාවක් නෑ උන් හිටිතෙන් මොකද වෙන්නේ <laughs> ආ උන් හිටිතෙන් නෑ නේද එහෙනම් ඔතෙන්දී මොකද වෙලා තියෙන්නේ නිකම්ම අවලින් කාරහම නිරුද්ධ වෙලා පේනවනේ නිදිමතට ආසන්න තැන දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි දැන් මෙතන ජීවත් වෙච්ච අවුරුදු 50ක් ජීවත් වුණා නම් 50 වරක් 365 කියන්නේ දවසට එක වතාවක් වෙන නිදාගෙන ඉන්නවනේ. නේද? එක වතාවක් නෙවෙයි ඕන තරම් ගන්න අඩුම ගන්න. එක වතාවක් වත් නිදාගෙන ඉන්න. නින්නෙන් ඇහැරෙන්නේ මෙහෙම. එතකොට මේ ගණන් කරන්න විශාල සංඛ්‍යාවක් ඇතුළේ. ඒ සංඛ්‍යාවක අධ්‍යක්ීම් ඔයගොල්ලන්ට තියෙනවා. ඔයගොල්ලෝ කවුද කැමති? අර නිදාගන්නෙත් නැතුව පියවි තත්ත්වයෙන් නැතුව ඔල්මාද වෙලා වගේ ඉන්නේ වෙලාවට කවුරුත් කැමති දෙයකට නැහැ එක්ක නිදා ගන්නද කැමති නැත්නම් හොඳට හැරලා මේ වගේ ඉන්න. එක්ක නිදා ගන්න නැත්නම් මේ විදිහට ඉන්න. පියවි තත්ත්වයේ ඉන්න. අර ඔල්මාදයට කැමති නැහැ. ඔල්මාදේ මූසලයිනේ. ඈ? ආ ඒ ඔල්මාදේ හැදුනේ එක නීවරණයක් තිබිලා. දැන් එහෙනම් ඔය පියවි தත්ත්වය හැදිලා තියෙන නීවරණ පහක් තිබිලා හතරක් වැඩ කරනවා. ඔච්චර තමයි වෙන්නේ. ඒක තමයි රාම ලෝකයේ නීවරණ වල පාලනේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ඔල්මාදියක් නැහැ. ඔල්මාදිය නැති කරලා තියෙන අනිත් නීවරණ හතර. මේ හතර කැමැති කැමැති විදිහට රවුම් ගැටියන්නේ දැන්. ඔය හතර නැතුණා තමයි ඔල්මාදිය. එන්නන්නේ ඇදීන මේ දෙන්නේ අනින් නීවරණ හතර බලගතුනා. දැන් ඊගාවට තව ප්‍රශ්නේ තීන විද්‍යාත් යටපත් වුණොත් මොකද වෙන්නේ? ඔය ඕල්මාද ගතිය තමයි. එහෙනම් අපිට තීන විද්‍යා යටපත් වුණොත් ඒක සමානයි. කවුද කැමති සමානයි? ඔබ තමයි කැමති වෙයිද අපි? දැන් කැමතිද නැද්ද කියලා හොයාගන්න ප්‍රායෝගික උදාහරණ මම දුන්නේ. සමාධිය ලැබෙන නීවරණ හතර පහම යටපත් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට තමන්ගේ ජීවිතය තුලින් මම ගෙනත් දුන්න එක නීවරණයක් විතරක් තියෙන දැනක්. තේරුණා නේද? ඒක ඔච්චර ඕල්මාද පිස්සුනා. ඒක නැති වුණොත් මොකක් වෙයිද ඔයගොල්ලන්ට? තව පිස්සුම හැදේ. තේරුණා නේද? දැන් ඔන්න ඔතෙන් ටෙක් කියනවනේ බුදුහාමුදුරන් සත්‍ය කියන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ පියවිත ස්ටේජේ සත්‍ය කියා දෙන්න බෑ. තේරුණාද දැන් මේ භාවනාවෙන් කරන්නේ මොකක්ද? ඕක දැනගන්න. වෙන නැතුව වෙන පූජා ආරෝණ වගේ වගේ සාත්‍රයවා කියලා සත්‍ය ලැබෙන්නේ නැහැ. සත්‍ය ලැබෙන්නේ මෙන්න මේ ඕල්මාදෙට යන්න ඕන. හැබැයි ඕල් මාදේ හොඳ වෙන්න. අපිට ඕල් මාදේ හොඳ නැහැ. ඒ කියන්නේ අපේ දැනුම විතරයි. තේරුණානේ බුදුහාමුදුරන්ට මේ නීවරණ පහ යටපත් වීම තරම් වටින දෙයක් නෑ. ඔයගොල්ලන්ට භාවනාව බහුලීගත කරනකොට වෙන්නේ බුදුහාමුදුරන්ට වටිනා වගේ ඔය ගතිය නීවරණ නැති තැන වටිනවා. තේරුණානේ එකපාරක් කිව්වට වටින්නේ නෑ. ලැබුණට වටින්නේ ලැබෙන වටින්නේ නැති වෙනකොට නිදිමත බලය ගන්න. තේරුණාද? දැන් ඊන මිද්දේට බලය එන්නේ අනිත් නීවරණ හතරම නැති වුණා. එහෙම තමයි දරුවේ. එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ මේක. එතකොට එහෙනම් භාවනාවකින් මුලින්ම කරන්න ওই පාද ගැන අවධානයෙන් හිටියම ඔයගොල්ලන්ට කාමච්ඡන්දය ව්‍යාපාදයෙන් අයින් කරනවා. යෙදෙන අරමුණක් නෙවෙයි. කකුල් දෙක ගැන අවධානය හිටියා කියලා පාද ගැන අවධානය හිටියා කියලා කාමච්ඡන්දේ දෙන්න බෑ ඒ අරමුණට. තේරුණා නේද? ඔයගොල්ලන්ට වෙන වෙනම මතක් වෙනේමයි නිස්සද්දෝ ඒක ගණන් ගන්න නැතුව හිටියොත් අර අරමුණෙන් ඒවත් කරන්න බෑ. ව්‍යාපාදය ඇති කරන්න බෑ. හැබැයි ඒකෙන් ඇති කරන ඔයගොල්ලන්ට නොසන්තුම් භාවය. උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ සක්මන් කරන විදිය ගැළපෙනවද? හරිද? සැකෙන්නේ දැන් මෙහෙම තිබ්බොත් අඩිය හරියද නැත්නම් පද කරලා තිබ්බොත් හරියද ඕවා හිතෙනව නේද ආන්න අර අර දෙන්නගේ වැදේ කාමච්ඡන්දය නේ උද්දච්ච කුච්චය මේක තමයි පරිේෂණය තේරුණා නේද ওই පරිේෂණයේ තියෙන තාක්කල් ඔයගොල්ලන් නිදිමතේ ඉන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ පරේෂණය සිදුවෙන්න අරින්නේ හොඳ වැඩක් කරන්න පුළුවන් තව පස් දිනේ පුරුදු කරගන්නක. එමණි බුදුහාමුදුරුවෝ මෙතන කරන්න ඕගොල්ලන්ට උපක්‍රම දීලි වැඩක්. මෙහෙම අවධානයෙන් ඉන්න ඉන්න ඔයගොල්ලෝ කොටු වෙනවා උද්දච්ච කුක්කුච්චයි විචිකිච්ඡාවයි කියන නීවරණ දෙක. ඒතකොට නිදිමතට බලේ ඉන්නේ නැහැ. අර දෙක එච්චර සංසාරේ හදන හානි දෙකක් නෙවෙයි. නමුත් මේ නොක මේ අරමුණ පිළිබඳව නොසන්සුන් වෙන්න ඕනේ දැන් සැක හිතන්න ඕනේ. මොකක්ද අරමුණ? බුදුහාමුදුරෝ දීපු භාවනාව අරමුණ. තේරුණාද? දැන් නොසන්සුන් භාවය හා සැකේ ඇති වෙන්නේ මොකකටද? මේ පාද ගැන අවධානය. වෙන දෙයකට නෙමෙයි. ওই දෙක ඔහොම ඔහොම ඉස්සරහට යනකොට අපි නොදැනුව බුදුහාමුදුරන්ට ඕනේ ධර්ම පහක් අපේ මනසේ දිනුනයි. බලගැන්වෙන්න. ඒ බලගැන්වෙන්න නම් කාමච්ඡන්දේ තියෙන වෙලාවේ ව්‍යාපාදේ තියෙන වෙලාවේ මේ මානසික ධර්ම හැංගෙනවා බයයි. එනවනේ ඒ මානසික ධර්ම පහක් තියෙනවා බුදුහාමුදුරු නම් කරලා දෙනවා සද්ධාව, සතිය, විරිය, සමාධි, ප්‍රඥා. මේ චෛතසික පහක් බල ගැන්වෙනවා මේ අතරතුර හොරේ. කාට හොරෙන්ද? අර දැනට වැඩ ගන්න කාමඥය උද්දච්ච කුක්කුච්චයටයි විචිකිච්ඡාවටයි හොරේ. තේරුණා නේද? දැන් ඔහොම ඔහොම ගිහින් කොයි වෙලේක හරි උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාවයි ගිනිහොන හැටි බලේ යන්නේ තීන මිද්දේට. එයාට තමයි බලේ යන්නේ. උරුමෙන් එයාට බලේ හිමි. හරිද? තාත්තගේ බූදලේ පුතාට අයිති වගේ. උරුමෙන් හිමි. තේරුණානේ? ඒ කියන්නේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ තිබුණේ යාටමයි බලය. තීන විද්‍යට නෑ. කාමච්ඡන්දේ බලයක් ගත්තේ නැත්නම් අරගෙන තීන විද්‍ය බලය ගන්නවා. නේ. උදත් මේ කාමච්ඡන්දේ ගත්තේ නැත්නම් ව්‍යාපාදේ ගන්නවා. ව්‍යාපාදයේ කාමච්ඡන්දය දෙකම ගත්තේ නැත්නම් උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාවයි බාර ගන්නවා. ඒ දෙකක් නැත්නම් තමයි තීන විද්‍යට එන්නේ. තේරුණා නේද? දැන් අර භාවනාවේදී කොයි හරි වෙලාවකදී තීන මිද්දයට බලය එනවා. උන් නිදිමත එනවා. තේරුණා නේද? ඒ නිදිමත එනකොට අර බුදුහාමුදුරෝ හොරෙන් පුරුදු කරගත්තේ අය අවශ්‍ය තරම් බලවත් වෙනා නම් තීන මිද්දේ ලෝල දාලා සතිය බලය ගන්නවා. තේරුණා නේද? අන්න සතිය බලය ගන්න එක තමයි සම්මා සමාධි. තේරෙනවද කාගෙන්ද බලය ගන්න සීන විද්‍යට බලය එන්න ඕනේ එයා එළවල ගන්න ඕනේ සති බලය ගන්න නෑ ඔයගොල්ලන්ට ඔන්නෝම තමයි භාවනාවක් හරියන්නේ ඒ හින්දා නිදිමත ආවා කියලා බය වෙන්න එපා. තේරුණා නේද? නිදිමත එන්න නම් එක දෙයක් වෙන්න ඕනේ. මොකක්ද? අනිත් නීවරණ හතරම යටපත් වෙන්න ඕනේ. ඒක හරි වාසනාවක්. තේරුණා නේද? දැන් එතෙන්ද අපි අඩුව මොකද්ද? අවශ්‍ය ප්‍රමාණයට අර අනිකුත් ඔව් ඉන්ද්‍රිය ධර්ම පහ කියලා මේවට කියන්නේ. පංච ඉන්ද්‍රිය කියලා. මේ ටික බලගත් වෙනකන් ඔයගොල්ලෝ ඉවසගෙන යන්න ඕනේ. ඉන්න මත හැදුනක් ආන්නේ නැගිටලා හැරලා ඇස් දෙක පිය පිය දාලා හරි උණු හොදගෙන හරි ආල්කරන. ඔය කරගන්නේ සීමාවක් තියෙනවා. සීමාව දැනගන්න. තේරුණා නේද? සීමාව අරගොල්ලන් බලගත් වෙනකම්. මොකද තීන මිද්දේ එළවන දාලා බලය ගන්න පුළුවන් වෙනකම් කරන්න ඕන. කරපුවම කවදා හරි බලය අල්ලනවා. හැබැයි තීන මිද්දේ එතනින් බලය දෙන්න යන්නේ. දැන් රතියනේ බලය අල්ල ගන්න ඕනේ. රතිය දුර්වල වෙච්ච හැටි ආයෙ නින්දට දාන්න. ඒකින්න ඔයගොල්ලන්ට භාවනා කරනකොට මගදී නින්දිය. තේරුණා නේද? ඉස්සෙල්ලා හොඳ සතියින් ඉන්නවා. වෙන අරමුණුත් නැහැ. කරදරක් නැහැ. නමුත් දන්නේම නැති මූලිය. ඒ කියන්නේ මොකද්ද? සතිය දුර්වල වුණා. සටනේදී තීන මිද්දේ බලයකට. දැන් නමුත් ආයෙ පොඩ්ඩු ගන්නලා කොහොම හරි ඕන වෙලාවක තීන මිද්දේ එලවන්න පුළුවන් සතියක් ඇදුවොත් අන්න යාට භාවනාවක් තියෙනවා. තේරුණානේ? ඒක වෙන්න නම් ඔය විදිහටම ඔය අරමුණු කරන්න.